කර කර ආමි දේශෙන් දේශයට මගේ රට මට අගේ කෞතිසාවට වැඩිය සුදු සුදු වලාවෙන් මෙතෙත් දල්දා වැදුර ඇසට එක රක්ෂා නුනයි අන්කොට උදුල ඇසේ අලුයම් ගුරේ දේවාගේ දේවිසිය ඇසේ අලුයම් ගුරේ දේවාගේ දේවිසිය පිරෙයි සිත බුදු බැතින් මේ සිත් සතන් කර ආමි දේශයෙන් දේශය මට මගේ රට මට අගේ අවදිසාවට වැඩිය වටකෙත් යාය දිශෙයි අරුණලු රංගන ගලාලයි දිය කඳුරු නිල් නිල්ව ගිවි සිරස මල් උදුල ඇත් ගමන සීව එයි වන අරම දල උදුල ඇත් ගමන සීව එයි වන අරම ඇසෙයි කවිතුන් සරණ සුවන සමනොල නැහින ආම් දේශයෙන් දේශයට මගේ රට මට අගේ පෞතිසාවට වැඩිය